අපේ දහම් සේවන ස්වාමීන් වහන්සේ සන්නස දැන් තමයි මයික් එක හම්බුනේ. අවසරයි අපි ස්වාමීන් මට හිතෙනවා ස්වාමීන් මේක වීරිය සම්බන්ධ පොඩි කතාවක් අද දවසේ ගත්තේ වීරිය පාරමිතා කොටසින්නේ. ඒ නිසා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ පිරිසට පුංචි දෙයක් දෙන්න. ඒ කියන්නේ අපේ ස්වාමින් වහන්සේ සෑහෙන කාලයක් තිස්සේ ලොකු උත්සාහයක් ගන්නවා ලොකු කැපකිරීමක් කරනවා මේ පිරිස මේ ධර්මානු ධම්ම ප්‍රතිපදාවේ ඒ කියන්නේ අපි ගත්තොත් මේ ඉස්සරලාම බෝධිපාක්ෂික ධර්ම ටික විග්‍රහ කරලා දුන්නා හරීම පිළිවෙලයි ඒක සවනංශ මේ ගොඩක් වටිනවා ඒ පිළිවෙල අපිට පුළුවන් වුණා පිළිවෙලකටම අහගන්න දැන් ඊට පස්සේ ඒක යම් තැනක ස්ටෝර් වෙලා තියෙන නිසා ඒකත් ආයේ අවශ්‍ය කෙනාට අවශ්‍ය කෙනාට තොරතුරු ගන්න ටික පුළුවන්. ඉතින් මම මේ ස්වාමීන් වහන්සේ කරන මෙහෙවර අපේ වේණුකාණ චන්දිමිල ස්වාමීන් වහන්සේගේ කාලේ ඉඳලා මේ මෙහෙවරේ පොතපත පරිශීලනය කරලා මිනිස්සු සුවපත් වෙන ආකාරය කොච්චරද කියලා කියන්න බැරි තරම්. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ඒක මේ වගේ ධර්ම සාකච්ඡා මණ්ඩපයකට ගෙනල්ලා දේශනා මණ්ඩපයකින් ඒක දේශනාවට ගෙනල්ලා ඒක සාකච්ඡා මණ්ඩපයට ගෙනාවා කියන කාරණාවන් ඊටත් වඩා මිනිස්සුන්ට ප්‍රායෝගික කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මගේ අනේ මම කෙරේ අනුකම්පාවෙන් චූට්ටක් අවසර දෙනසේක්වා අපේ පින්වත් සම්බන්ධ වෙන සියලු දෙනාට මම කියන්නේ දැන් අපිට ඉස්සරලා හම්බුනේ බෝධිපාක්ෂික ධර්ම. ඊට පස්සේ තමයි දැන් මේ පාරමිතා කොටසට එන්නේ. හැබැයි ඒක එන්නේ අපිට ආපහු බෝධිපාක්ෂික ධර්ම වඩන්න උනන්දු වෙච්ච පිරිසට ආපහු මේ බෝධිපාක්ෂික ධර්ම අතහැරලා ගිහිල්ලා පාරමිතා පුරාගෙන මෙතෙන්ට එන්න ඕනේ කියන කතාවට යන්නම නෙවෙයි. එතනත් අමාරු අයට අපි කොහොමද මේ පාරමිතා පූර්ණයකට එන්න කටයුතු කරගන්නේ කියන කාරණා ටිකත් තවත් ටිකක් පැහැදිලි කර ගැනීම තුළ වැඩි ජවයක් ගන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේ මම මේ කියන ටික ටිකක් දේශනාස කෞසල්‍ය කළා පැදිච්ච එකක් නෙවෙයි නිකක් අර අපි අද කාලේ පවතින ප්‍රායෝගිකත්වයක් එක්ක මම ටිකක් කතා කරන්නේ. දැන් මේ කාලේ හුඟ දෙනෙකුට තියෙන දෙයක් තමයි ඉතින් බලය පිහිටව ගන්න ඕනේ. අපිට දැන් මේ ධර්ම බලය ධර්මයේ හික්මීමේ ශික්ෂාකාමී භවෙන් ඉඳලා පටන් අරගෙන ආවහම සේක බල අපිට ඕනේ දැන්. එතකොට මේ බලය බලවත් කරගන්න අපේ ස්වාමීන් වහන්සේගෙන් උපරිම දේ ගන්න ඕනේ කියන එක මම නම් හිතන්නේ. මට හැමදාම එන්නත් නෑ. ඒ වුණාට එන දවසට මම උපරිම දේ ගන්න උඟ උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේගෙන්. ඒකෙදි ස්වාමීන් වහන්සේ මට තේරෙන චුට්ටක් මම මේ කියන්නේ. මේ බලය ගන්න ස්වාමීන් වහන්සේ අපිට තියෙනවා ඡන්දය. කුසලයේ සම්බන්ධ කරගත්තු ඡන්දයක් අපිට තියෙනවා. එතකොට දැන් බෝධිපාක්ෂික ධර්ම අපි ඉගෙන ගත්තා. අපි පාරමිතා ධර්ම වලින් බෝධිපාක්ෂික වෙන්න අඩුම ගානේ අපිට ලොකු උනන්දුවක්වත් ඇති වෙනවා නම් එතකොට ඒ පක්ෂය දියුණු කරගන්න අපිට ඕනනේ. අපි එතකොට මොන පාක්ෂිකයේද කියලා අහුවොත් මම නම් කියන්නේ කිසිම වෙලාවක ආය ඔය අනම්මනම් පක්ෂ මට නෑ. මට තියෙන එකම පක්ෂය බෝධිපාක්ෂික. එතකොට මේ බෝධිපක්ෂයට අදාළව ඡන්දෙ දාන්න ඕනේ. මම ඒක දානවා. අනිත් අය අපහදිනවද පහදිනවද මම දන්නේ මොනවා වෙනවද කියලා මම ටිකක් කාලේ අරගෙන මම මේ ඡන්දෙ දාන්න හුඟ උත්සාහ කරන්නේ ඒකයි ස්වාමීනි. හේතුව ඡන්දෙ දැම්මුත් විතරයි බලය පිහිටවන්නේ. ඡන්දේ ලැබෙන්න ලැබෙන්න ඡන්දේ ප්‍රකාශ වෙන්න ප්‍රකාශ වෙන්න තමයි ඒක බලවත් වෙන්නේ ස්වාමීනි. ඒ නිසා අපේ ස්වාමින් වහන්සේ මේ කියලා දෙන ධම් කරුණු කටපාඩම් කරන්ඩ එතකොට මේ කරුණු ටික හරියට මතකද කියලා බලන්ඩ ඌව හිතන්නවත් එපා පින්වතුනි. ඒව නෙමෙයි අපි හිතන්න ඕනේ. අපේ ධර්ම ඡන්දයක් තියෙනවා. කුසල ඡන්දයක් තියෙනවා. ඡන්ද දෙකක් තියෙනවා. අකුසල ඡන්ද අකුසලේ පැත්තට ඡන්දයට ඡන්දද වැටුනොත් එහෙම අපේ දිනන්නේ අකුසල. කුසලයට ඡන්ද වැටුනොත් දිනන්නේ කුසල බලයක් වෙන්නේ. එතකොට මේ බල ගන්නවන්න අපිට දැන් ඇත්තටම බල ගන්නවා ගත්තා නම් මේ සීක බල ටික හරි අපිට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කර ගන්න හරි මේ ඔක්කොම කරන්න නම් මේ ඡන්දය ප්‍රකාශිත ඡන්දයක් වෙන්න ඕනේ. ප්‍රකාශිත ඡන්ද වලින් තමයි අවලංගු නොවන ඡන්ද ටික හැදිලා මේ බලගතු වෙන්න බලය පිහිටවන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ සරල ධර්මයක් මේ සාමාන්‍ය සමාජයෙන් අරගත්තු එකක් ඒක. ඒ වුණාට ඒක උතෙන්ට අදාළ වෙනවා. මම ඒක උත්සාහ කරලා ඡන්දේ දාලා දාලා දාලා දාලා මම මගේ කතාව මම හදාගන්නවා. ඒක මම කොයි ස්වාමීන් වහන්සේ කොහේ දේශනා කරුවත් මම සාදු කියාගෙන බලන් ඉන්නේ මගේ කුසල ඡන්දේ එතෙන්ට දාගන්නේ කොහොමද කියලා. ඒක ස්වාමීන් වහන්සේ කාල වේලාව තියෙන විදිහට චුට්ටක් හරි මම එළියට දාගන්නේ මගේ කුසලයට අදාළ ඡන්දේ ප්‍රකාශනයක් එක. ඡන්ද ප්‍රකාශය කරාම තමයි බලේ පිටෙන්නේ. ඒක මටම දැනিলা තියෙනවා ඒ බලවත් වෙන ආකාරය. ඉතින් ඒක නිසා සායනංශ මම මේ චූටි අයගෙන් ඉල්ලන්නේ මේ ඉන්න පින්වත් පිරිස ලොකු පිරිසක් නෙමෙයිනේ දැන් මේ. පොඩි සාමාන්‍ය 50 60ක පිරිසක් ඉන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ නිසා මම දකින වෙනසක්. ඒ ස්වාමීන් වහන්සේ වර්ණනා කරන්න නෙමෙයි මම කියන්නේ. පිරිස උනන්දු වෙන්න. ලොකු වෙනසක් දකින අපේ ස්වාමීන් වහන්සේගේ දේශනා පෙළ ගැස්ම. දේශනා පැහැදිලි කිරීම. අර්ථ සම්පන්න භාවය කිසිම වෙලාවක අපේ ස්වාමීන් වහන්සේගේ මම දැකලා නැහැ මේ පෞද්ගලික මතු වෙන්න පෞද්ගලික විශ්මතු වෙන්න මේ පරමාර්ථවල ඉඳලා බණ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ. ඊටාම පිරිසිදු චේතනාවකින් අපේ ස්වාමීන් වහන්සේ බණ කියන්නේ. ඒ නිසා මේ බණ කොච්චර ධර්ම කරුණු කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ කටපාඩම් කරන්න හරි මොනවා හරි දැනුම පෙන්වන්න හරි ඕවා අපිට වැඩක් වෙන්නේ නැහැ අන්තවාදී. හැබැයි අපි මේ කුසල ඡන්දය මතු කරගෙන ඒකෙන් බල ධර්ම ගොඩනගා ගත්තොත් ආපහු හරින්නේ නැහැ. සසර දුක කෙලවර කරනවා. ඒ සඳහා අපේ ස්වාමීන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම ටික අනේ අපි උපකාර කරගන්නෙමු කියලා චූටි ඉල්ලීමක් වට මේ කරන්න තියෙනවා. ඒකට අපි මේ අපි අරක කරනවා සානස අපි මෙහෙම කරනවා අපි මෙහෙම කරනවා කියලා ඒව කරන්න ඕනේ නැහැ. පුද්ගලයෝ හැඳින්නෙන්න ඕනේ නැහැ. මේකේ පුද්ගලයන්ට කරන්න බෑ කිසි දෙයක්. පුද්ගල ශක්තිය නෙවෙයි මේකේ අවශ්‍ය වෙන්නේ. මේ ඔක්කොම ස්වාමීන් වහන්සේ මට තේරෙනවා. මේකේ තනිකරම ඇප්ලිකේෂන් මේවා ඔක්කොම. මේකේ සිස්ටම් තියෙන්නේ. මන පුද්ගල කතන්දරේ දැන් මේ පුද්ගලයාට මේ සිස්ටම් එක මේ පුද්ගලයාට මේ සිස්ටම් එක කියලා ගත් ගැනීම රෝ වැඩි. එක එක පුද්ගලයාට එක එක සිස්ටම් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා දුක අවබෝධ වෙන්න සිස්ටම් එකක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ විතරයි අවබෝධ කරගත්තේ. වෙන කාටවත්ම අවබෝධ කරන්නවත් බෑ. ඒක බුදු කෙනෙක් පමණයි අවබෝධ කරන්නේ. ඒක ඩේටා මත පදනම් කරන්නවත් බෑ. ලෞකික සහ අනිකුත් ඔය Java program වලින් Java system වලින් Python system වලින් හදන හැම එකක්ම ලෞකිකයි. ඒවට data මත පදනම් වෙන්න ඕනේ. එතකොට අභාම්බරගේ අදහස් පැහැදිලි කිරීම හැමෝටම ඒකත් බොහොම දිරිගැන්වීමක් ඇති. ඔව් මං චූට්ටක් දෙන්න සනස. ඒ නිසා මේ කතාවන් අපි තේරුම් ගන්න අපේ ස්වාමීන් වහන්සේගේ දේශනා ටික අරගෙන නැවත නැවත නැවත නැවත අර ඡන්දේ ප්‍රකාශ කරන්න හැමතිස්සෙම හදවතින් තනියම පුළුවන් ප්‍රකාශ කරන්න. මේ කරුණු ටික දාගෙන ඒ ඒකට තියෙන ඡන්දේ ප්‍රකාශ කරන්න හදවතී. එතකොට මේ ස්වාමීන් වහන්සේ ලොකු ඔය කරුණු මතක නැහැ කියන ඒවා මට තේරෙනවා අවුරුදු ගණන් ආපුවා අර දේශ අර හවල් දන දේශනාවේදී මම මේ කරුණු ටික ගත්තා. එහෙම ගත්ත චුට්ට වටිනවා. හරි වටිනවා ඒක. ජීවිතයට සම්බන්ධ වෙනවා දැනෙනවා. ඉතින් ඒ නිසා මං චූටි ඉල්ලීමක් කරේ අවසරයි. මේ අපි හැම උනන්දු වෙලා මේ වීරිය පාරමිතාව අරගෙන එමු බොජ්ජංග වඩන දැනකට. බෝධිපාක්ෂික වෙන්න උත්සාහයක් ගනිමු අපි. අවසරයි සන්නන්ස. මට මේ පැහැදිලි කිරීම තමයි. ඔකෙන් සිද්ධ වෙන අභ්‍යාන්තරගේ අදහස් දැක්වීම